ළඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි නමුත් ඒ වරද නැවත නොකර සිටීම හරි. නමුත් සිද්ධ වෙච්ච වැරදි වලට මොකද වෙන්නේ? ඒ අකුසල කර්ම අපි පසුපස එනවනේ. ඒ ප්‍රශ්නේ අපට එනවා. එතනදිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට අකුසලය දැන් සිද්ධ වෙලා ඉවර නම් ඒක දැන් නොඋනා කරන්නට බෑ. දැන් අපට කරන්න පුළුවන් එකම දේ ඒ අකුසල කර්ම විපාකය මතුවෙනකොට දැන් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අකුසල කර්ම විපාකයේ මතුවීම වළක්වා ගැනීම. වළක්වා ගන්නට බැරි නම් අවම කර ගැනීම. අවම කර ගන්නටත් බැරි නම් ඒකෙන් ප්‍රයෝජනයක් ගැනීම. ඔය විදිහට අපිට ඒ தত্ত্বය වෙනසකට පරිවර්තනය කරගන්න පුළුවන්. අපි දැන් අවස්ථා තුනක් කිව්වා. මොකක්ද අවස්ථා තුන? අකුසල කර්ම විපාකයේ මතු නොවි වළක්වා ගන්නට පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි අකුසල කර්ම විපාකය අවම කරගන්නට පුළුවන්. තුන්වෙනි අවස්ථාව තමයි මතුවෙන අකුසල කර්ම විපාකයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. දැන් පළවෙනි අවස්ථාව ගත්තහම අපි අතින් අකුසල කර්මයක් සිද්ධ වුණා දැන් ඒක ආපහු හරවන්නට බෑ දැන් සිදු වෙලා ඉවරයි. සතෙක් මැරුණා හොරකමක් කළා මොකක් හෝ අපි අතින් වරදක් සිද්ධ වුණා. දැන් එතකොට ඒ අකුසල කර්මය මතුවීම වලක්වලා ඒක යටපත් කරන්නට ඕන නම් හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා හැම කුසල කුසල කර්මයක්ම අනිවාර්යෙන් විපාක දෙනවා කියලා එකක් නැහැ. අපිට බොහෝ අකුසල කර්ම යට කරන්නට පුළුවන් කොහොමද? ප්‍රයෝග සම්පත්තිය. ඒ වගේම බොහෝ කුසල කර්ම මතු කරලා ගන්නට පුළුවන් කුමකින්ද? ප්‍රයෝග සම්පත්. මොකද්ද ප්‍රයෝග සම්පත්තියයි කියලා කියන්නේ? සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර පාරිසරික සාධක යහපත් ප්‍රතිඵලයක් ඇති වෙන හැටියට හැසිරවීම. දැන් අපි සසරේ යම්කිසි අකුසලයක් කරලා තියෙනවා නම් ඒක මතුවලා විපාක දෙන්න පුළුවන්. හැබැයි ඒක විපාක දෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ මොහොතේ මතුවෙන හේතු සාධක. එතකොට මේ මොහොතේ අවශ්‍ය හේතු සාධක මතු නොවුනොත් ඒක කුසලයක් වුණත් අකුසලයක් වුණත් ඒක යටපත් වෙලා යන්නට පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපට අකාලයේ මැරෙන්නට හේතු වෙන කර්මයක් අපි සතුව තියනවා කියලා හිතන්න. එතකොට ඒ අකුසල කර්මය මේ වෙලාවේ මතුවෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ අකුසල කර්මේ විපාක දෙන්න සුදුසු සාධක මෙතන ගොඩනගෙනවා නම් තමයි ඒ අකුසල කර්මේ වහා ඉස්මතු වෙලා විපාක ඒ සාධක ටික අපිට වෙනස් කරන්න පුළුවන් නම් යට කරන්න පුළුවන් නම් අහෝසි කරන්න පුළුවන් නම් අර අකුසල කර්මය එහෙමම යටපත් වෙලා යන්නටත් පුළුවන්. ඒ කියන්නේ දැන් අකාලේ මැරෙන්න නම් හදිසි අනතුරක් සිදුවීම හෝ එහෙම නැත්නම් අවිචාරවත් අපි කටයුතු කරන්නට යාම නිසා යම්කිසි අනතුරක් සිදුවීම හෝ සබාදහමෙන් පුද්ගලයෙකුගෙන් එහෙම නැත්නම් තමන්ගෙම ක්‍රියාකාරීත්වය තුළින් ඔය ක්‍රම තුනෙන් අපට කර්ම විපාක දෙන්නේ එක්ක සබා දහමෙන් හේතුවක් මතුවෙන. ඉතින් සබා දහමෙන් හේතුවක් මතුවෙනෝ නම් අපට ඒක පහසු නෑ මග හරවන්න. නමුත් අන්නේ පුද්ගලයන්ගෙන් අපේ ජීවිතේ විනාශ වෙන්නට කරුණු පැමිණෙනවා නම් ඒව පුළුවන් තරම් අපට අවම කරගන්න පුළුවන්. ඊළඟට තමන්ගේ නොසලකිලිමත් බව නිසා තමන්ගේ ආවේගකාරී බව නිසා තමන්ගේ ගැටුම්කාරී මානසික තත්ත්වය නිසා අපට යම් යම් හානි සිද්ධ වෙනවා නම් ඒ ස්වභාවය පාලනය කරගත්තාම වළක්වා ගත්තාම අපිට අර අකුසලයේ මතු නොවි යට කරගන්නට පුළුවන්. අන්න ඒ විදිහට සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක වෙනස් කර ගැනීම තුළ බොහෝ අකුසල් යට කරගන්න පුළුවන්. දැන් ඩෙන්ගු මාරාන්තිකයි. නමුත් වළක්වා ගන්නට පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි ඩෙන්ගු හැදිලා අකාලේ මැරෙන්න ඕන කියලා නියමයක් නැහැ. එහෙම අකාලේ මැරෙන්න හේතු වෙන කර්ම තියෙන්න පුළුවන්. නමුත් ඒවා යට කරගන්න පුළුවන්. ඒ වගේම කොරෝනා වසංගතය පැතිරී යනවා වෛරසය පැතිරී යනවා අපි හැමදෙනා මේ වෛරසය ශරීරගත කරගෙන රෝගී වෙන්න ඕන විනාශ වෙන්න ඕන කියලා නියමයක් නැහැ ඕනනම් අපිට පරිස්සම් වෙලා ඒ தත්වයන් වෙනස් කරගන්නට පාලනය කරගන්නට පුළුවන්. අන්න ඒ විදිහට අකුසල කර්ම තිබිච්ච පමණටම විපාක දෙන්නේ නැහැ. විපාක දෙන්නේ පරිසරයක් හැදුනොත් සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක වලින් තමයි පරිසරය ගොඩනැගෙන්නේ. ඉතින් ඒ தත්ත්වය අපිට වෙනස් කරන්න පුළුවන් වුණොත් ඒ අකුසලය සම්පූර්ණයෙන් යටපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි අපිට යටපත් කරගන්න සම්පූර්ණයෙන් ඒක අහෝසි කරගන්න යට කරගන්නට බැරි වුණත් ඒක ටිකක් අවම කරගන්නට පුළුවන්. අවම කරගන්න මොනවද අපිට කරන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට ප්‍රතිවිරුද්ධ කුසල් කරන්නට අකුසලය හැටියට අපි අතින් සිද්ධ වුනේ ප්‍රාණඝාතය නම් ඊට ප්‍රතිවිරුද්ධ කුසලය තමයි અભේදාන. දැන් ප්‍රාණඝාතයයි කියලා කියන්නේ ඒ සතාට ආයුෂක් තිබුණා, කර්මයක් තිබුණා, තව කලක් ජීවත් වෙන්න අවකාශයක් තිබුණා. දැන් අපි මැදිහත් වෙලා ඒ සතාගේ ආයුෂත් තිබියදී කර්ම ශක්තියත් තිබියදී අතරමඟ ඒ සතාගේ ජීවිතය අහෝසි දැන් එහි කර්ම විපාකය තමයි Tamanටත් අකල් මරණ එළඹීම. ඉතින් ඒ తත්වය පාලනය කරගන්නට අපට උදව් වෙනවා අකාලේ මරණයටපත් වෙන්නට යන සතෙකුගේ ජීවිතය ආරක්ෂා කිරීම. ඉතින් ගවයෙක් නිදහස් කිරීම කියන එකම කාරණේක අපි හිර වෙන්නට ඕනේ. ගවයෙක් හරි එළුවෙක් හරි කුකුලෙක් හරි මැස්සෙක් මදුරුවෙක් හරි අකාලේ මැරෙන්නට යනවා නම් ඒක වළක්වලා දිගු කලක් ජීවත් වෙන්නට ඉඩ සලස්වා දීමෙන් අපට අර සාංශාරික ප්‍රාණඝාත අකුසලය යටපත් කරගන්න අවම කරගන්නට පුළුවන්. ඒක බුදුහාමුදුර උපමාවකින් දේශනා කරන්නේ හරියට භාජනයක වතුර ස්වල්පයක් තියෙනවා. අපි ඒකට ලුණු කැටයක් දාලා කැලතුහම දිය වෙනවා. දැන් අර භාජනයේ තිබුණු වතුර ටික ලුණු රස වෙලා. දැන් මේ ලුණු රස උනාට පස්සේ දැන් අපි මේක කූරු ගෑවට අර ලුණු කැටේ දැන් ගොඩ ගන්න බෑ. දැන් ඒක දිය වෙලා ඉවරයි. දැන් හේතුව ගොඩනැගිලා ඵලය ජනිත වෙලා. දැන් අපිට මොකද්ද කරන්න පුළුවන්? දැනුත් අපිට යමක් කරන්න පුළුවන්. මොකක්ද? තව වැඩිපුර වැඩිපුර ජලය එකතු කරන්න පුළුවන් නම්, මිරිදී එකතු කරන්න පුළුවන් නම් අර වතුර ටිකේ තියෙන ලුණු වල කරකශ ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා ලුණු රස නොදැනෙන මට්ටමකටම ඕනනම් ගේන්නට පුළුවන්. දැන් ඒකේ ලුණු නැතුව නෙමෙයි ලුණු තියෙනවා. හැබැයි තනුක වීම නිසා අර තීව්‍ර ගතිය තලු ගතිය අඩුයි. දැනෙන ගතිය අඩුයි. අන්න ඒ වගේ අපට අපි දැන් මුලින් කිව්වේ ප්‍රයෝග සම්පත්තිය තුළින් සිතුවිලි වචන ක්‍රියා පාලනය කරගෙන වෙනස් කරගෙන සිහිබුද්ධියෙන් යුක්තව අපට අකුසල කර්මයේ මතුවෙන අවස්ථා අහුරන්නට පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි අවස්ථාව අහුරන්නට බැරි වුණාට ඒක ශක්තිය අවම කරන්න පුළුවන්. දුබල කරන්න. තුන්වෙනි ක්‍රමය තමයි අපිට වළක්වන්නම බැරි නම් ඒ මතුවෙන අකුසල කර්ම විපාකයෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ කියන්නේ දැන් අපේ මහබෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. අනික් බෝසත්තුරුගේ ජීවිත අරගෙන බැලුවෙන් පස්සේ සමහර විට සති කීපයක් මාස කීපයක් තමයි දුෂ්කර ක්‍රියා කරලා තින්නේ. එහෙම නැත්නම් දවස් කීපයක්. මේ ගෞතම බෝසතාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට අවුරුදු 6ක්ම දුෂ්කර ක්‍රියා කරන්න උනා. කුමක් නිසාද? පෙර කරන ලද අකුසල කර්මයක් නිසා. දැන් ඒ දුෂ්කර ක්‍රියා කරන්න උනා කියලා උන්වහන්සේ පසුතැවුනේ නෑ කනගාටුනේ නෑ. ඊ අවස්ථාව යොදාගත්තා. එදා ඉන්දියාවේ යම්තා දුෂ්කර වෘත ක්‍රම තිබුණා නම් ඒ සියල්ලක්ම භාවිත කරමින් උන්වහන්සේ අත්දැකීම් ලැබුවා. ඒ නිසා උන්වහන්සේට කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම මෙන්න මේ දුෂ්කර ප්‍රතිපදාව තුළින් නිවන් දකින්න පුළුවන් කියලා උන්වහන්සේට පැහැදිලිව කියන්නට පුළුවන් ඒක නිවනට උපකාර වෙනවද නැතිද කියලා. ඉතින් ඒ අවබෝධය මත තමයි ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බ මහණෙනි පැවිද්දා විසින් සේවනයේ නොකල යුතු අන්ත දෙකක් තියෙනවා. මේ කාමසුකල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගය. අත්තකිලමතානු යෝගය කියලා කියන්නේ අර ශරීරයට දැඩි දුක් දෙමින් කරන පුහුණුව ප්‍රතිපදාව. ඉතින් ඒක තේරුමක් නැහැ කියන එක උන්වහන්සේ හරියටම අවබෝධ කරගත්තේ ඒක අත්විඳලා. ඉතින් අත්විඳේ සාංශාරික අකුසල කර්මයක් හැටියට. එතකොට අකුසල කර්මයේ විපාක දුන්න ඒ අවස්ථාව Taman යොදාගත්ත මෙතෙක් ජීවිතේ නොලැබූ අත්දැකීමක් ලබන්නට. අවබෝධයක් මතු කරගන්න. අන්නේ